නෑ අපේ සැලසුම වෙනස් වෙන්නේ නෑ ක්‍රීඩකෙක් පමණයි වෙනස් වෙන්නේ මම කුමා සංගක්කාර ක්‍රීඩා කරන්නේ ඒ ඒ තීරණය අපි තාම අරගෙන නෑ සිලෙක්ටර්ස්ලට ඒ තීරීම් කමිටුවත් එක්ක කතා කරලා අපි අපි තීරණය ගන්න නමුත් ජයන් මුබාරක් එළිය ඉන්න කුසල් ජනිත් එළිය ඉන්න ඔබුල් තරංග එළිය ඉන්න ඉතින් ඒ තුන්දෙනාගෙන් කවුරු හරි කෙනෙක් ක්‍රීඩා කරනවා